ගොන්දික මහත්මයා විතරයි ස්වාමීන් වහන්සේ YouTube එකේ අහලා තියෙන ප්‍රශ්නයක් හැබැයි ඒකේ පළවෙනි කොටස නැහැ. ඒක නිසා මම මම Zoom එකේ අහලා තියෙන ප්‍රශ්නය යොමු කරන්න. අප්‍රාණික දෙයක නව රූප ඇතිවීම තව ටිකක් විස්තර කර දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? බීජ ගුණය අප්‍රාණික දේවල් වල තිබේද? ගලක් කොන්ක්‍රීට් කණුවක් වැනි දෙයක් අපට එක වගේම පේන්නේ ඇයි? ගලක ඇතිවන නව රූප ඇති වෙන්නේ ඍතු නියාමයේ නිසා නම් එම නව රූපවලත් පැරණි රූපවලම ಗುಣ වරහන් ඇතුලේ තියෙන පට පාට තදගතිය වැනි තිබෙන්නේ ඇයි ස්වාමින් වහන්සේ දැන් ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් අපිට ඒ ගලක කලින් තිබුණා වගේම ඒවා ඇති වෙනවා කියලා හිතුණාට එහෙම එකක් නෑ. හැමතිස්සෙම යම්කිසි වෙනසක් ඇති වෙනවා. හැබැයි සමහර රූප කොටාස වල ගොනු වීම ඒවා නැවත නැවත බිඳි බිඳි යලි යලි හටගන්නේ දැන් අජීවී තනක හටගන්නේ කර්මජ රූප නැහැ චිත්තජ රූප නැහැ ආහාරජ රූප නැහැ එතකොට එතන ඍතුජ රූප කොටාස ටිකක් විතරයි ඇති වෙන්නේ හැබැයි ඍතුජ රූප කොටාසය දැන් මලක් වගේ ගත්තන් පස්සේ එතනත් ඍතුජ රූප ගලක් ගත්තන් පස්සේ එතනත් ඍතුජ රූප රත්තරන් රිදී වගේ ගත්තාම එතනත් ඍතුජ රූප දැන් මලෙහි තියෙන ඍතුජ රූප ටික වඩා වේගෙන් ඒක සය වෙලා යනවා. වඩා වේගෙන් ඒක වෙන වෙනස් වීම අපට ප්‍රකට වෙනවා. ඒ මොකක් නිසාද? එතන රූප කලාපවල අර නඩත්තු කරගෙන යාමේ ගුණය ගොඩක් දුර්වල විදිහට තමයි ඒක සැකසීලා තියෙන්නේ. සම්මිශ්‍රණය වඩා දුර්වලයි. දුර්වල නිසා ඒකෙන් ඊළඟ එක ඒකෙන් ඊළඟ මොකද රූපයක් රූප කලාපයක් හටගත්තාම ඒ හටගත් රූප කලාපය නිරුද්ධ වෙන්න කලින් ඒ රූපයේම තියෙන තේජෝ ධාතුවෙන් තමයි ඊළඟ ඊළඟ රූප නිර්මාණය කරන්නේ. ඊට පස්සේ ඒක බිඳෙන්න කලින් ඊළඟට ඊළඟට නිර්මාණය. ඒතර මේ ටික කරගෙන යනකොට අතන සම්මිශ්‍රණය වඩා ප්‍රබල නම් ඊළඟටත් ඒ වගේම ඒ වගේම ඒ වගේම රූප කලාප නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපිට වෙනස පේන්නේ. දැන් රත්තරන් රිදී ආදී වෙනස් වෙන්නේ වගේ අපට පේන්නේ වෙනස් වෙන්නේ නැතුව නෙමෙයි. එතනත් අර රූප කලාප බිදි බිදි යන අලුතෙන් අලුතෙන් හට අලුතෙන් හැබැයි ඒකේ අලුතෙන් අලුතෙන් හටගන්නේ වර මුලින් ස්වરૂපයෙන්ම හටගැන්වීමේ යම් හැකියාවක් තියෙනවා එතන සම්මිශ්‍රණය මත. දැන් අර මලක් වගේ ගත්තන් පස්සේ අර මුලින් හටගත්තු ස්වરૂපයෙන්ම හටගන්නන්නට ටිකක් අපහසු ගතියක් තියෙනවා ඒකේ රූප කලාප දුර්වල නිසා. ඒ නිසා තමයි අපිට වේගයෙන් වියකියාමක් පරවීමක් වෙන්නේ රත්තරන් රිදී වගේ වෙහ පරවීමක් වෙන්නේ දැන් ගලක් වගේ ගත්තාම එතනත් ඔය දෙකට අතරමැද තත්ත්වයක් තියෙනවා අර රත්තරන් රිදී වගේ මට්ටමට දීර්ඝ කාලයක් තියෙන්නේ නැහැ ගල මලක් වගේ මට්ටමට ඉක්මනින්ම පරවලා විනාශ වෙලා යන බව පේන්නේ නැහැ හැබැයි ගලක හැමතිස්සෙම වෙනස්කම් ඇති වෙනවා දැන් සාමාන්‍ය පාෂාණයක් මාණික්යක් බවට පත් වෙනවා දැන් අපි පහුගිය දිනකත් කතා කළානේ තදම මාණික්‍ය වර්ගයක් තමයි දියමන්ති වජ්‍ර. ඒතර වජ්‍ර හැදෙන්නේ කොහොමද? අධික තදවීමක් හේතු කොටගෙන වසර දහස් ගණන් මිලියන ගණන් මේ විදිහට තදවීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට එතන අර පටවි ගුණය අධික රූප කලාප නිර්මාණය වෙන්නට පටන් ඒ නිසා තමයි ඒකේ කාබන් ගුණය වැඩි, තද ගතිය වැඩි කියලා කියන්නේ අර පටවි ගුණය වැඩි නිසා. ඊළඟට ඒවා යම් යම් සීතෝෂ්ණාදියට ලක් වෙනකොට ඒවා යම් යම් වර්ණ නිර්මාණය වෙනවා. එතකොට ඒවා විවිධ මණික් වශයෙන් අපි හඳුන්වනවා. එතකොට එහෙම වෙනස් වෙන්නේ කොහොමද? ඒ පාෂාණ වෙනස් වෙන නිසා. ඊළඟට සමහර පාෂාණ තියෙනවා දිරනවා. කාලයක් යනකොට ඒක සම්පූර්ණ දිරන දිරලා විනාශ වෙනවා. සමහර පාෂාණ තියෙනවා එන්න එන්න මෝරනවා. ඒවා එන්න එන්න අර තද ගතිය වැඩි වෙනවා. ඒ මොකක් නිසාද අර පාරිසරික සාධකත් එක්කලා. සමහර තැනක තියෙන පාෂාණ එන්න එන්න දිරීමට ලක් වෙලා ඒවා නිකම්ම පස් වෙලා යනවා. එතකොට ඒ නිසා පාෂාණයක් වෙනස් වෙන්නේ නැතුව නෙමෙයි වෙනස් වෙනවා. හැම මොහොතකම නැවත නැවත බිඳි බිඳි අලුතෙන් අලුතෙන් රූපකලාප හට ගැනීමක් සිද්ධ වෙනවා. ඒ හට ගැනීමත් එක්කලා પરම්පරාව පවත්වාගෙන යන්නට වඩා වඩා ප්‍රබල සාධක එතන තියෙනවා නම් પરම්පරාව එක විදිහටම පවතිනවා ඒ પરම්පරාව වෙනස් වෙන්නට වෙනස් වෙනස් සාධක බලපානවා නම් ඒක වෙනස් වෙනවා